මාහෝ සුමේද මහමිපාණන් වහන්සේ විසිනි. Amen. අද මේ උතුම් අසල අතලොස්වක් දවසේ භාජන සියයක ව්‍යංජන ව්‍යංජන භාජන සියයක් සහිතව පාත්‍ර අතලින් පාත්‍ර 50ක් ගණනක් ඇතුව අසංඛ ගණන් බුදුපතේ බුදු මහරහතන් වහන්සේලා උදෙසා ගණීත ආහාර මහා පූජාවක් පැවැත්වීම පිණිස බලාපොරොත්තු වෙන මොහොතයි. බුද්ධ රත්නය පාල වුණා ධර්ම රත්නය පාල වුණා සංඝ රත්නය පාල වුණා වටිනා මිනිස් ජීවිතයක් ලැබුණා. මේ ලැබුණු මොහොතේ ඇති වටිනාකම මේ මෙතෙකයි කියා පමණ කරන්න බෑ. මත් නිසාද බුදුරජාණන් වහන්සේ පාල වීම නිසා අපට පින් කුඹුරු ලැබුණා ඇත්ත දැක ගන්න පුළුවන් සුවාසු දහසක් ධර්මස්කන්ධ සංඛ්‍යාත බුදු වචන ආලෝකේ ලැබුණා නිරෝ කරලෝ පිළිගන්න පින්පව් පිළිගන්න ඥානවන්ත සම්‍යක් දෘෂ්ටික මනුෂ්‍ය ජීවිතයක් ලැබුණා මේ කාරණා තුන හමුවෙන්න ඕන ජීවිතයක් සඵල බවට පත් කරගන්න ජීවිතයක් සඵල බවට පත් කර ගන්නා යන්නේ අදහස් කරන්නේ සතර අපා දුකෙන් මිදෙන දෙව් මිනිස් නිවන් සප ලබන කුසල් හිත් උපදවා ගැනීමයි. තමන් තමන්ද එපමණයි පිහිට වෙන්නේ. නිවන් දකින්නතුරු ඒ සත්‍යය දෙවියෙක් කරවලා උපදවන්නේ මිනිස්සෙක් වෙලා උපදවන්නේ බ්‍රහ්මයෙක් කරවලා උපදවන්නේ බුදු බව පසේ බුදු බව රහත් බව ආදී ලෞකික ලෝකෝත්තර සැප විපාක උපදවන ධර්මයේ කුසලයේ පමණයි ඒවා බුදුරජාණන් වහන්සේ නමක්ම දෙවියන් සහිත ලෝකයාට පැහැදිලි කරලා දේශනා කරනා මිස අන් කෙනෙකුට ඒවා දේශනා කරන්න බෑ. ඒ නිසා අපට බුදු පියාණන් වහන්සේගේ බුදු වචන එළියෙන් අපට සත්‍යය දැකගෙන අපේ ජීවිත සකස් කරගන්න පුළුවනි. මේ ගාථා දේශනාව තිලෝකුරු බුදුරජාණන් වහන්සේ වදාළේ බෝධිසත් අවස්ථාවේ ඇති වූ සිද්ධියක්. ඒ ගාථා දේශනාවෙන් ප්‍රකාශ කළේ මිනිස් ලෝකේ හැර අන් තැනක මාර්ගඵල නිර්වාණ කියන මේවා ලබන්න අපාතුයි. මිනිස්ය ලෝකේ තමයි බුදුරජාන් වහන්සේලා පහළ වෙන්නේ, පතේ බුදුරජාන් වහන්සේලා පහළ වෙන්නේ, රාතන් වහන්සේලා පහළ වෙන්නේ, දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍යාදී සපත් බුදු බව ආදී හැමතපත් ලබන කුසල් කරගන්න මිනිස් ලොව හැර අන් ලොවක නැත එබැවින් මා මිනිස් ලොව ඉපද ජාත්‍යාදී සතර දුකින් නිදහස් පරම සාන්තාග්‍ර අමා මහ නිවන් ලබා ගන්න ඕනේ. මේ දිව්‍ය ලෝකාදී පින් කරගන්න බෑ. දිව්‍ය ලෝකේ බොහොම තප වැඩි. පින්වල අවශ්‍යතාවක් වැටෙන්නේ නැහැ. නිරයේ දුකෙන් කෙලවරට මගියා ආවල් විනාඩියේ ආවල් තත්පරේ ජපක් කියනා කියන්න වෙලාවක් නැහැ. ඒ නිරාදුක්කේ ඉන්න ඒ නිර්සා සත්‍යයට දාන ආදී පින්කම් කරගන්න බෑ චලතිලක් නැති නිසා තම වෙලාවේම දුකයි. මේ කිරිස්මේ ප්‍රේතාපා ඉන්න සත්‍යයන් දක්ින් කරගන්න බොහොම අපහසුයි. මේ දිව්‍ය ලෝකයේ ඉන්න දෙවියන්ට සැප වැඩි කිසිම දුකක් නෑ අඳුන් කලඳුන් පිළියෙල කිරීමේ දුකක් දේවල් දොරවල් හදා ගැනීමේ දුකක් අසනීපෝට බෙහෙත් ගන්නෝ එහෙම කිසි දෙයක් නෑ ඕපපාතික උපන්නා මණිකෙන් රත්තරන්ෙන් හැදුවා වාගේ ශරීර බබලනවා යත්‍රි දෙනක් තෙනීම ආදිවක් වෙන්නේ මරණය දක්වා හොඳට ඇත්තෙනීම කන් ඇහිම කියන කිසි අසනීපයක් නැහැ ආහාර පාන අම්බු කරන්න කියලා දෙයක් නැහැ වෙලාවට පිනෙන් පහළ වෙනවා ඒ ආහාර ගත්තට මල මුත්‍ර දෙව්සතුවාදී කුණු කොටවල් හැදෙන්නේ නැහැ ඉස්පිරිතු වාගේ ශරීරයේ ඇදලා රූප ධාතු ඒවා දියුණු කරනවා මේ උපන් දවසේ ලැබිච්ච අඳුම මරණය දක්වා පිළිතුරු වීමක් නැහැ ඒවා හොදන්න ඕනේ කියලා දෙයක් නැහැ තමතනම බැලු බැලු තැන්වල පිළි විදගෙන යන සුවඳ නාසයට දැනෙනවා අත් දිනවන දේ කනට ඇහැට පේනවා සම් පිනවන දේ කනට ඇහෙනවා දේවල් දොරවල් සත්තරණින් මණිකෙන් හැදිලා තියෙන්නේ දත් විහිදෙනවා ඔය අන්දමට බලනකොට දිව්‍ය ලෝකයේ තුන් කරන්න බෑ දිව්‍ය ලෝකේ දුගී මගී යාචකාදීන් දකින්දන නානා ප්‍රකාර අන්ධයන් ගොළුවන් වීරන් කොරුන් දිව්‍ය ලෝකේ දකින්දන ආහාර පාන අවශ්‍ය උදවිය දිව්‍ය ලෝකේ දකින්දන ඉතින් ඔය ආදී වශයෙන් සැලකනකොට මිනිස් ලොව මිනිස්යාට පින් කරගන්න පුළුවන් කාරණේ ඥානේ විතරයි ඕන සම්මාසකතා සම්මාදිට්ඨි ඥානේ විතරයි මනුෂ්‍ය ලෝකේ අවශ්‍ය මේක පිනක් මේකෙන් සැප ලබනවා මේක පවක් මේකෙන් දුක් ලබනවා කියා පිළිගන්න ප්‍රඥා විතරයි අවශ්‍ය ඥානවන්තයාට ශ්‍රද්ධාවන්තයාට මිනිස් ලෝකින් කරන්න පුළුවන් මක්නිසාද සැප දුක දෙකින් මිශ්‍ර නිසා ඒ අත්තාට පේනවා හිඟාකන යාචකයන් පේනවා මම එහෙම පේනකොට යා කල්පනා කරනවා මේ අත්තා මේ මෙහෙම වුණේ මොකද එක්කෝ සංසාරේ අනුන්ගේ දේවල් හොරකම් කළ අකුසලයෙන් දිලිඳු වෙලා නිගමනේ යන බව ධර්මයේ සඳහන් වෙන්නේ නැත්නම් දාන ආදී පින්කම් කරලා නැ මේ කර්ම විපාකයයි මම මෙහෙම කෙනෙක් වෙන්න හොඳ නැහැ මං වාසනාවන්ත කෙනෙක් වෙන්න ඕනේ කියා එයා කර්ම විපාක දෙක දන්නා ඥානි පදවාගෙන ශ්‍රද්ධා වැඩි කරගෙන ආනර දන් දෙනවා එතකොට ඒ වාගේම ලෝකේ নানা ප්‍රකාර විදියේ අදු ආයිතෙන් මැරෙන මහා රෝගීන් වෙලා ඉන්න අය දකින්න ලැබෙනවා ඒ අනුත් හිංසා පීඩා පිළිමේ අකුසලයෙන් මේ විපාකේ ලැබිලා තියෙන්නේ මම ඒ නිසා විබඳු සත්‍යයකට පැමිණෙන පව් කරන්න හොඳ නැහැ. ඒ වගේම සමහර කෙනෙකුට නිතර අතුරුංගෙන් දුක් පීඩා තියෙනවා. ඒ සංසාරේ කාම මිත්‍යාචාර කුසල කර්ම විපාකයයි. සියා දැනගෙන බුදු බුදු වචනේ එළියෙන් කුසල් කුසල් අකුසල් වල විපාක දැනගෙන ඒ අකුසල් දුරු කරන්ද එයා බුදු වචනේ එළියෙන් එයා උත්සාහවත් වෙනවා. ඒ වගේම සමහර කෙනෙකුට අභූත චෝදනා ලැබෙනා එයා ධාම්මයෙන් දකිනා මේ සංසාරේ බොරු කියන්නේ අකුසලයෙන් බව ඒ නිසා බොරු කීම පාපයක් ඒකෙන් මං වෙන් වෙන්න ඕන ඒ වගේම සමහර කෙනෙකුට හොඳ මිත්‍රයන් ලැබෙන්නේ අභා වෙනස් වෙනවා ඒ මොකද කාරණේ සංසාරේ අනුන් කොටවලා අනුන් ભેද කරපු කේලාන් කියන අකුසලයෙන් බව එයා දැනගන්නා ඒ අකුසලයෙන් මිදෙන්න උත්සාහවත් වෙනවා ඒ වගේම Tamanට නොයෙක් ආකාර හිත විදෙන දේවල් ලැබෙනවා ඒ මොකද අනුරාධක සංසාරේ නින්ද අපාද අනු දනු කෙතුන් පරස වචන කිව් අකුසලයෙන් බව දැනගෙන සම්මයි පාපේ දැනගෙන ඒකෙන් විදෙන්න පරස වචනේ එයාවෙන් වෙනවා නොඑක ආකාරයෙන් අංග ප්‍රත්‍යංග විරූප අවලස්සනම් දැකලා හිතනා සම්පක්ඛෝපාදූප කතා කිරීමෙන් අවලස්සන ශරීර ලැබුණා ඒ නිසා මේ අකුසලේ කරන්න හොඳන කියා ආහාර කර්ම විපාක දක්නා ඥාන විපදවාගෙන එයින් මේ බුදු වචන එළියෙන් දැනගෙන ඒ දින් කරගන්න පුළුවන් ඔය ආන්දමත අකුසල කර්ම මේවා අකුසල කර්මයන්ගින් ලැබෙන විපාක මේවා කියා ඒවා දැනගෙන මනුෂ්‍ය ලෝකේ කුසල් උපදවා ගන්න පුළුවනි. ඒ වගේම අසරණයන් දැකලා මේ දැනත්තාගේ දුක දුරු වේවා කියා කරුණා භාවනා උපදවා ගන්න පුළුවනි. අනුන්ගේ කායික මානසික සැපය නැති කරන දෙලෝ දියුණුව නැති කරන නාම්බුව නැති කරන සැප සම්පත් නැති කරන චේතනාව ව්‍යාපාදයයි ඒ නිසා මේ ව්‍යාපාද කුසලේ නරකයි. එබැවින් මේ මෛත්‍රිය මං උපදවා ගන්න ඕන. මෛත්‍රිය නම් අනුන්ගේ කායික මානසික සැපේ සලස්සන නාම්බු ඇති කරගෙන දෙනෝ ජීවුනව සලස්සාගෙන සැප සම්පත් සලස්සාගෙන චේතනාව මං උපදවා ගන්න ඕන. අනුන්ගේ සපසට මං සමති වෙන්න ඕන. යා ඒ යක්ෂන්න සප කර්ම වේවා කියා මෛත්‍රිය උපදවලා ආ මෛත්‍රී කුසාලී උපදවා ගන්නවා. ඔය අන්දමට මිනිස් ලෝකයේ ඒ ඒ කුසල් උපදවා ගන්න කාරණා ලෝකයාට හැට පේනවා තනට එනවා මිනිස් ලෝකයේ තින් කර ගන්න පුළුවන් පසේ බුදුරජාණන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලා රාතන් වහන්සේලා මිනිස් ලෝකේ පහළ වෙන්නේ ඒ වගේම බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් පෑවාට පස්සේ ත්‍රිවිධ චෛත්‍යයන් මනුෂ්‍ය ලෝකේ පවතිනවා. ඉතින් ඒ නිසා ඒ අත්කාරද පින් කරගන්න පුළුවන්. දුක දිහා බලලා ඒ දුකෙන් ගැලවෙන්න පින් කරගන්න ඕනේ කියා කාම ශ්‍රද්ධාවක් පහළ වෙනවා. මේ පංචස්කන්ධය නිසායි මේ හැම දුකක් එක කය දෙක නැත්නම් කිසි දුකක් නැහැ. ඒ නිසා මේ පංචස්කන්ධේ දුකයි ඒකෙන් ගැලවෙන එකම ධර්මයේ නිර්වාණයයි ඒ නිවන් සැප බලාපොරොත්තු වෙන දාන ආදී පින්කම් කරගන්න හිතෙනවා ඒ වගේම පින්කම් කරගන්න ඒ ධර්මයේ ධර්ම සත්පුරුෂයන් මනුෂ්‍ය ලෝකේ වාසය කරනවා ඒ සත්පුරුෂයන් විසින් ධර්මයේ ආලා ඒ ධර්මයේ ගන්නන හැටියට සෝතාපට්ටි අංග පදස්ථාන සද්ධා සද්ධා උපදින්න සෝවාන් වීමට ඕන කරන කාරණා අතර උපකාර වෙනවා. සප්පුරිස සංකේවෝ දෝතාපත්ති අංගම් ධර්මයේ ධන්න ධර්මයේ පිළිගන්න ධර්මයේ පිළිපදින සත්පුරුෂයන්ගේ ආශ්‍රය ශ්‍රද්ධාව දියුණු කර ගන්න උපකාර වෙනවා. ඒ වගේම ඒ සත්පුරුෂයන් විසින් ධර්මය අහනකොට මේවා පින් මේවා පව් මේ දිව්‍ය ලෝක, මේ බ්‍රහ්ම ලෝක, මේ මනුෂ්‍ය ලෝක, මේ සතර අපායත් ඇති බව ජනාදී කාරණා ගැටහිලා ඒ සතර අපායේ භයානකත්වයේ ගැටහිලා ඒ අපාදුකෙන් මිදෙන්න දාන ආදී කුසල් කරන් ශ්‍රද්ධාව උපදිනවා. ඉතින් ඔය අන්දමට මේ කුසල් හිත් උපදවා ගන්න හැම දෙයක් මිනිස් ලෝකයේ තියෙනවා. ඉතින් ඒ ඒ වාගේ මේ ශරීර මේ ශරීර පුදු මරණයින් පස්සේ මලකඳන් දකින්න ලැබෙනවා. මෙයා ලබුරු වයසේ සෙල්ලම් කර කර හිටියා. තරුණ වයසේ බොහොම උමේ තේජවන්තව හිටියා. මහලු වයසටපත් වුණා නැරිලා ගියා. යා ඒ ඒක ඒ ධර්ම සංවේගය ඇති කරගෙන මේ උපන් සත්‍යයට මේ මරණේ ඒකාන්තයි. මේ මරණ දුකෙන් ගැලවෙන්න බෑ කියා ඒ තනත්තා මරණයට පෙර කල යුතු පින්කම් කරගන්න හිතුපදලා ගන්න පුළුවන් වෙනවා. ඔය අන්දමට මිනිස් ලෝකේ කුසල් උපදවා ගන්න පුළුවන්. කාරණේ මොකද? දුක් උපනිසා සද්ධා. දුක හේතු වෙනා ශ්‍රද්ධාව ඇති වෙන්න. ඒ ඒ දුක් කාරණා ඥානවන්ත සත්පුරුෂයෙකුට ඇති වුණාම හේතුව සොයලා බලනවා. මේ මේ හේතුවයි මේ දුක ලැබුණේ ඔය ආදී වශයෙන් ඒ ඵල නැති කරන්න හේතුව නැති කරන්න ඕන. සංසාරේ নানা ප්‍රකාර අකුසල ධර්ම සත්‍යාවකින් රැස් වෙලා තියෙනවා. ඒ අකුසල ධර්ම හේතුවෙන් මේ දුක් විපාක ලැබෙනවා. ඒ දුකින් මිදෙන්න කුසල් කරන්න ඕන කියා ආම්ත්‍රාද්ධාව පහළ වෙනවා. ඒ වාගේ මේ පංචස්කන්ධය දුකයි ඒ දුකින් ගැලවෙන්න නිවන් පතා දාන ආදී පින්කම් කරගන්න හිතෙනවා. ඒ පින්කම් කරගන්න දන් දෙන ප්‍රතිග්‍රාහකපත්තේ ඉන්නා බුදුපදේ බුදුමහරහතන් වහන්සේලා අරමුණු කරගෙන ත්‍රිවිධ චෛත්‍යයන් වෙත පින් අපට පූජා පවත්වන්න පුළුවනි. ආහාර ලබන දුගී මගී යාචකාදීන් ඉන්නවා. ඒ වාගේම සිල් සමාදන් වෙන පිටරණගත උපාසකයාගේ පටන් කල්හිල් රත්නා සුපිච්චුන් වහන්සේ දක්වා ඒ ප්‍රතිග්‍රාහක පත්තේ ඉන්නවා. අපට දාන ආදී වශයෙන් ඒ පින්කම් කරගන්න ඔය අංග මත මිනිස් ලෝකේ තමයි පින්කම් කරගන්න පුළුවන් මේ බව දේශනා කළේ තමන් වහන්සේ නාග ලෝකේ සංසපාලනම් නාරදව ඉන්න වෙලාවේ කල්පනා කළා නාග ලෝකේ පින් කරන්න බෑ නාග ලෝකේ දෙවියන්ට වාගේ ජීව්‍ය සම්පත් අර මැණි රත්තරන් විමාන වලින් දිවාරා දෙකේ ආලෝකේ විහිදෙනවා කිසිම අඳුරක් නැහැ. තම වෙලාවේම ආලෝක සහිතයි වතුරෙන් පවා සුවඳ විහිදෙනවා. බොහොම සැප වැඩි ඕනෑ වේදයක් මවා ගන්න පුළුවනි. සිල්පකින්ද මම මේ නාග ලෝකයෙන් මම මිදෙන්න මිනිස් ලෝක පතන්න ඕන මොකද කරන්න ඕන මං සිල් ආරක්ෂා කරන්න ඕන දෛවානාග ලෝකයේ සිල් රකින්න බෑ සීල බෙහෙදේ වෙනවා සීලේ කිලුතු වෙනවා ඒ නිසා තමා බෝධතානන් වහන්සේ ගංගාවක් අයිනේ උපහාස ළඟ උන්වහන්සේ මාසේ පොයටයි පතලොස්සක දවසටයි සිල් සමාදන් වෙලා ඉන්නවා වැද්දෝ 16 දෙනෙක් සතුන් මරණ වැද්දෝ 16 දෙනෙක් මේ මහා නාගයා දැකලා අර අපට කිසිම මාන්දයක් ලැබුණේ නැහැ මේ නාගයා බොහොම විශාලයි සමහර විට අපි දැකලා පැනලා දුවන්න පුළුවන් කියලා අන්දර උල්වැණි මහා තදවි උල් හදාගෙන ගෙනාවා ගෙනල්ලා එක පාරට එක්කෙනෙක් මලියෙන් අදිනකොට අනිත් අය අර උල් වලින් අනින්ද පටන් ගත්ත ඇඟට මහබෝසතාණන් වහන්සේ මේ උන්ගේ ණය දැකලා කල්පනා කළා මම සිල් සමාදන් ගුණේ කුමක් හිතලාද මගේ ඇඟේ සමෙන් ප්‍රයෝජන ඇත්තෝ සම්ගනිත්වා මතින් ප්‍රයෝජන ඇත්තෝ මක් ගනිත්වා මේ අතකතු වලින් ප්‍රයෝජන ඇත්තෝ අතකතු ගනිත්වා සමින් ප්‍රයෝජන ඇත්තෝ හම් ගනිත්වා කියලායි මං සිල් සමාදන් වුණේ දැන් මගේ දාන පාරමිතාව සම්පූර්ණ කරගන්න මට මොහොත ලැබුණා මම මේ වැද්දන් දැන් මට උල් අරගෙන ඉන්නේ කරදර කරන්නයි දරුවෝ උඹ තරහ ගන්න එපා උඹ තරහ ගන්න එපා තරහ ගත්තොත් උඹේ ජීවිතේ කැඩෙනවා එතකොට සීල පාරමිතා පුරන්න බෑ. ඔබේ දාන පාරමිතාව නිකන් රැවටීමක් වාගේම වෙන්නේ පා. ඔබ ශරීරයේම කරදර කළා. ඔබ මුලින් හිතුවානේ අපින් ප්‍රයෝජනයක් තෝ මත් ගනිත්වා අතකතු වලින් ප්‍රයෝජනයක් තෝ අතකතු ගන්නෝ කිසි අතාරුණිතව මුල් වලින් අත කනකට අනින්ද පටන් ගත්තා දේනවා අප මහ බෝසතාණන් වහන්සේ බොහොම හොඳයි මගේ දරු පිරිස කරන වැඩේ මගේ පාරමිතා පුරා ගන්න උපකාර වුණා ඒ අයට සබතක්ම දේවා මං තරහා ගන්නෙ නෑ කියා අදිස්ථාන කළා ධම්මේ වැද්දාන්ට පේනවා නෑ කලබලයක් නෑ. නමුත් තවත් කටපිට ආයුධ ආයුධයක් කරන තැන් තැන් වල කෙතුවා ඒ කොටන කොට මහා බලවත් උදාවක් වේදනාවක් ඇති වුණා. පුතේ තරහ ගන්න එපා. දැන් ඔබට ශාන්ති පාරමිතා පුරා ගන්න වෙලාවයි. දැන් මේ අය මොකද කළේ කටු වේගල් වල අර හිල් වලින් දාලා නයාගේ ඇඟේ අමුණලා තත්ලි අතක බැඳගත්තා බොහෝ විශාලයි මේ නාගයා දිව්‍ය නාගයේ ඉතින් දැන් උන්නා සිතනා මත මේ දාවය දෙන මලංග පුළුවන් නමුත් පුතේ ඔබට ප්‍රාණඝාත කුසලේ වෙන මේ කාකදාන කුණක් ඒ නිසාම පාරමිතා පුරාගෙන ලෝකුරා බුදුවා ප්‍රාර්ථනා කරගන්නවා මේ ආකාරයෙන් උන්වහන්සේ හිතුවා දැන් මේ යනකොට මේ ඔළුව බිම හැප්පෙනවා මේ අය දැකලා කිසි අකාරණයක උලක් තරම් නාහේ ඉල් කරලා වැලක් දාලා බැඳා කක්කොනේ බොහොම වේදනාවයි දේ ගැටෙනවා ආලාර කියන වෙලෙන්දා කරත්ත 500ක බඳුපතවාගෙන ওই වෙලා වෙනකොට ආලාර වෙලෙන්දා මේ මහා නාගයා දැකලා කරුණා උපන්නා මේ නාගයා නිකම් ණයෙක් නෙවෙයි බොහොමානුභාව සම්පන්න ණයෙක් මේ වැද්දන් මේ කරන්නේ අපරාධයක් කියලා ඉතලා තාත්තෙන් බැලලා වැද්දෝ නවත්තලා ජීවා ධර්මයෙන් උඹලා මොකද මේ ණය ගෙනියන්නේ මත්කල් ඔබලාට ණය මත්කල්ල පුළුවන්ද ස්වාමී අපි බොහොම කාලයක ඉඳලා ණය මත්කාලා පුරුදු යකටේ මම උත්සාහ නැහැ නමුත් ධර්මයෙන් මේ නාගයාට කල්දර කරන්න එපා මේ නාගයාන් භාව සම්පන්නයි මම මේ කරත්ත දුම්දාසි හිල මුදල් සම්භාත්‍ර පිළි ආභරණ ඔබලාට බොහොම සෑහි කරනවා මේ නයා මුදවා බල්ලා උදයිති ඔබ වහන්සේ කියනවා නම් මේ නයා මුදන්යන් කියලා අර කඩු හේවල එක පාට අදින්න පටන් ගත්තා මහාලාර දෙලෙන්දා කීවා ওই අපරාධය කරන් දෙපා නවත්තලා කිහියක් තරම් හිමින් දේවල් සෑලි කෑලි කපල අයින් කරලා නාගයාට කිව්වා ඔබ වහන්සේ යන්න ඕනේ. මේ වැද්දන් අයල්ලා ගන්න පුළුවන්. මයා ටිකක් දුර ගිහිල්ලා කඳුළු තලමින් ආලාර බෙලෙන්දා දිහා බැලුවා. ආලාර බෙලෙන්දා ගොහොත් මුදුන් දී ගන්දා ඊවා ස්වාමීන් යන්න හොඳයි නවතින්න එපා. ඉතින් තමන් වහන්සේ නාග ලෝකයක ධනිකව ගිහිල්ලා නාග කන්‍යාවන් නාග පිරිස දෙවියන් වාගේ දැන් ලස්සනට ඇඳුම් අඳගෙන සිද්ධ වේස වලින් ඇවිල්ලා මේ ආලාර දෙලෙන්දා ගමෙන් යන්න ඉස්සෙල්ලා ඇවිල්ලා කියනවා ඔබ තමයි මට මගේ මෑණිය ඔබමයි මගේ පියාණ ඔබමයි මට මේ උදව් කරන මගේ ප්‍රධාන යාළුවානෝ ඔබමයි මං ජීවිතෙන් ගැලවෙත් නුඹමයි ඒ නිසා මම ඔබට මං උදව්වක් උපකාරයක් කළගුණ සැලකීමක් මං කරන්න ඕනේ නාග ලෝකයේ දෙන්න කියලා කැඳවාගෙන ගියා. නාග ලෝකයට ගියා මහාලාර දෙලෙන්දක පේනවා සතරම් මණික් විමාන බවලන නාග කන්‍යාවන් දෙවියන් වාගේ සම්බන් ශරීර රත්සන් ශරීර වලින් බවලනවා ආලාර දෙලෙන්දාගේ පතුල් හොදවලා මණික් පුතුක් වාදීෙන් තිබ්බා ඒලා කෑම භාජන ගෙනල්ලා තිබ්බාම ආලාර දෙලෙන්දානවා සංකපාලනා රජුරුවන්ගෙන් මේ තරම් ආනුභාව සම්පන්න ඔබ වහන්සේ කිසි ආනුභාවයක් නැති අර වැද්දන්ගෙන් මේ මේ විදිය හුල්වලින් අනු කෑවේ මොකද ඔබ වහන්සේ වැද්දෝ දැකලා බය වුණාද දස විස දස මුල කාවේ නැද්ද උතේ මං බයකට නෙවෙයි සදා සතංච ධම්මානි සුඛිතානි බුදුපදේ බුදුමහරහතන් වහන්සේලා වදාලේ ගුණවල හොඳ මිස අගුණවල හොඳ නෙවෙයි මොනවාදී ගුණ සීල සමාධි ප්‍රඥා ශාන්ති මෛත්‍රී කියන ගුණවල උන්වහන්සේලා ගුණ කියවා ඒකේ තේරුම ගුණ කියන්නේ හොඳ ඒවාටයි හොඳ ඒවා යමෙක් රකින්නවා නම් එයාට ගුණවන්තයා කියන වචනේ පාවිච්චි කරනවා ඒ ගුණවන්තයා දිව්‍ය මානසික නිවන් සැප ලබනවා මේ නරකේ වාස අගුණ කියන ඒ අගුණ යමෙක් ළඟ තියනවා නම් එයාට අගුණවන්තයා කියන එයා නිරේතී සංඅපාදී උපදවනවා සීලේ වශයෙන් කලකන්නේ සයින් සතුන් කාන්ත හිංසා පීඩා කිරීම සතුන් නැරීම සොරකම් කිරීම සාමයේ වර්ධවා ඇතිවීම කියන මේවා අගුණ ධර්ම නරක ධර්ම ඒවායින් දෙන්වීම ගුණයක් බොරු කීම, හේලාම් කීම, පරුස වචන කීම, සම්පත්ලාභ කීම අගුණ ඒවා, ඒවා ගුණවන්තයා අතහරිනවා. මේ ඒ වගේම මේ දූලි ගොඩක් කරුණා වාගේ හැම කිත්තේම හිත අවුස්සාගෙන নানা ප්‍රකාර අරමුණු කරා, පව් අරමුණු කරා හිත යව යවා වාසේ කිරීම අගුණයක්. ඒ කල්ුණවන්තයාගේ ස්වභාවය මුළු කුසල් කුසල් අරමුණක් මතක් කර කර කුසල් අරමුණු උදහිත නාස්වාද හිත සංසුන්ව කියා ගැනීම ගුණවන්තයාගේ ස්වභාවයයි මේවා හොඳ මේවා නරක මේවා පින්පව් කියා නොදක්නා මෝහයෙන් යුක්ත වීම අගුණවන්තයාගේ ස්වභාවයයි මේක හොඳ මේක නරක මේක පින මේක පව මේ මෙලෝ පරලෝ කියා තේරුම් අරගන්න ප්‍රඥාව උපදවාගෙන ජීවත් වීම ගුණවන්තයාගේ ස්වභාවයයි. තරහ ගැනීම අගුණවන්තයාගේ ස්වභාවයයි. ඉවසීම ගුණවන්තයාගේ ස්වභාවයයි. අනුන්ත සබ සම්පත් අලස්සා දෙන මෛත්‍රිය ගුණවන්තයාගේ ස්වභාවයයි. අනුන්ගේ සබ සම්පත් නැතන චේතනාව අගුණවන්තයාගේ ස්වභාවය. ඒ වචන දෙක යන සීල සමාධි ප්‍රඥා ශාන්ති මෛත්‍රී කියන වචන වලින් අදහස් කරන්නේ. ඉතින් ඒවා විස්තර කරලා කියවා මේ ගුණවන්තයාගේ ඇති. මේ අගුණවන්තයාගේ ඇති. ඒ රද්දෝ දාසය දෙන අගුණවන්තයි සහල ගොඩකට සහල ගැටනට කිසියම් උත්සාහ නැහැ. මේ කිරිවලට කිරිවලට සහල ගැටුනොත් ඒක විශාල පාඩුවක් සතුවේ ස්වභාවයේ ඉදවන ස්වභාවයයි මගේ ස්වභාවයේ සැපදෙන ස්වභාවයයි ගුණවන්තයාගේ ස්වභාවය අනුන්ට සැපදෙන ස්වභාවයයි අගුණවන්තයාගේ ස්වභාවය අනුන්ට කරදර කරන ස්වභාවයයි ඒ නිසා මම ඔවුන්ට බය ඉවසුවා නෙවෙයි පාපයට බය මං ඉවසුවේ මම තරහ ගත්තා නම් ඔවුන් මගේ නාසා එක නාසා වාසයෙන් 16 දෙනා අලු කරන්න තිබුණා එතකොට මට ලැබෙන ලාභය මොකක්ද මම බුදු බව කතා කරන පාරමිතා පුරන මං එසේ කළා නම් මම සීලේ කැඩිලා යනවා එහෙම නෙවෙයි මම ඉවසීමෙන් සතරපාරමිතා සම්පූර්ණ වුණා මම මේ මගේ සමින් කැමැත්තෝ හම ගනිත්වා මදින් කැමැත්තෝ මස් ගනිත්වාට ගතු වලින් ප්‍රයෝජනයක් අතුරුකට ගතු ගනිත්වා කියා මං දානයට කියලා මං පිළිසමාදන් වීමේ මගේ දාන පාරමිතාව පිරුණා වැද්දන්ද කැමැත්තක් කරගන්න මං ඉඳ දුන්නා මගේ දාන පාරමිතාව සම්පූර්ණ වුණා වැද්දන් 16 දෙනාට හිංසාවක් කරේ නැ සීදාවක් කරේ නැ මගේ සීල පාරමිතාව පිරුණා මං නාග ලෝකේ මහසපයට හැරලා මිනිස් ලොවට සිල් සමාදන් වෙන්න පරිණීමෙන් නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව පිරුණා ඒ වාගේ මගේ පාරමිතා පුරා ගන්ද මේ උපකාර වෙන හොඳ හිත් මං උපදවාගෙන මගේ පාරමිතාවලට බාධක පාප ධර්ම මං දුරු කරන ක්‍රම මේයි කියා දැනගන්න ප්‍රඥා උපදව උපදවා මං පාරමිතා දීමේ ප්‍රඥා පාරමිතාව සම්පූර්ණ වුණා ඒ ගර්ගම් කොයිතරම් තරඳර කළා මට මං අවවාද කර කර අවවාද කර කර තරහ යටපත් කරමින් මං කාර්ය පාරමිතාව පුරා ගත්තා ඒ වාගේම මම මගේ ශරීරයෙන් ප්‍රයෝජන ඕනෑ දෙයක් ඕනෑ කෙනෙක් ගනිත්වා කියා යම් හිතක් ඉතුරුවය දෙනාට මම දුකක් කැමති වුණේ නෑ මට මේ කරදර කරනවා කියලා මම හිතුවේ නෑ මට කරන්න හොඳ උපකාරයක් කියා හිතමින් මම ඔවුන්ගේ සතම පතමින් මෛත්‍රී පාරමිතා පුරා ගත්තා මගේ හිත වෙනසකට පත් කර නොගෙන මම උපේක්ෂා පාරමිතා පුරා ගත්තා ආරාමය මං ගත්තන්ට බය නොව මගේ මං දැන් වෙලාවක් තරහ ගත්තා නම් මගේ දසපාරමිතාවලට වෙන්නේ මොකද ඔය තරම් සිංහලක් මගක් කරගන්න පුළුවන් වෙනවද තරහ ආවන් පස්සේ මොනවා සිද්ධ වෙයිද කියන්න බෑ මං වගේ ආනුභාව සම්පන්න නාග රාජේකුට බොහොම සුළු දෙයක් ඒ නිසා මගේ දස්වල විස දස් මුලට නොගැනී ඥානවලින් මම ඔවුන්ට බය සිටියා නෙවේ දරුව සූවිසි ආකාංක්‍ය ප්‍රදාන අනන්ත රාජ්‍යයන් සංසාර කාන්තාරයෙන් ගලවන්ද තද පාරිතා පුරණ ගුණවන්ත මං ඔවුන්ට බය නොව ගුණ පුරා ගැනීමේ බලාපොරොත්තුෙන් මං ඒ ආකාරයෙන් ඉවසුවා ගුණවන්තයා ගුණ කරනවා මිස අගුණවන්තයාට ගුණ කරන්න බෑ. ඒ වැද්දන් 16 දෙනාගේ වරදක් නෙවෙයි. ඒගොල්ලෝ අගුණවන්තයි. මම ගුණවන්තයි. ගුණවන්ත නිසා මම ගුණයක් පුරා ගත්තා. අගුණවන්තය අගුණ පුරා ගත්තා. මම පින් පුරවා ගත්තා. ඒ අය පව පුරවා ගත්තා. ඉතින් එහෙනම් මොකද ඔබ වහන්සේ මානසික ලෝකේ මේ උපදින්න පතාගෙන දිවිදක්කේ කිව්වා දරුව නාම ලෝකේ මං හිතුවා හුඟක් හොඳයි කියලා. සපනම් කියන එක හැබෑව. නමුත් සපනින් ගත බෑ. මරණයක් ඊළඟට එනවා. මරණයෙන් පස්සේ සිම්පව් කියන ඒවා අනුව තමයි විපාක දෙන්නේ. නාග ලෝකේ සප වැඩි දුක නැහැ. එන්න තින් කරගන්න යටත් පිළිසෙන් සීලයක් නැකගන්නත් බෑ. ඒ නිසා තින් කරගන්න පුළුවන් බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේ මහෝත්තමයන් වහන්සේලා පහළ වෙන පින් කරන්න පුළුවන් නිසායි මම මිනිස්ලෝ පතාගෙන පින් කරන්නේ කියලා ප්‍රකාශ කළා. එතන් දිහවවා මේ නාග සම්පත්තිය ලැබුණේ ඔබ වහන්සේට කාවින්වත් తాවකාලිකව ඉල්ලා ගත්තාද? නැත්නම් ඔබ වහන්සේ කළ පිනකින්ද කියලා ඇහුවා දරුව මං කාවින්වත් ඉල්ලා ගත්තා නෙවෙයි. මං ධම්මදිව දුර්යෝධනන් කඩ වෙලා ඉන්න වෙලාවේ මට හිතුණා පින් කරන්න කියලා මං දස දාන වස්තු දන් දුන්නා ආහාර පාන දන් දුන්නා දෙලිපු කුත්තන් දන් දුන්නා හැරමිති දන් දුන්නා කුඩ දන් දුන්නා වස්ත්‍ර දන් දුන්නා සුවඳ විලවුන් දන් දුන්නා ආවාස දේවල් හදලා දන් දුන්නා අඳ පුතු දන් දුන්නා දස දාන වස්තු සම්පූර්ණ කිරීමෙන් මම මේ නාග සම්පත් ලැබුවේ ඉතින් දැන් එතකොට මේ ආලාර සිංහතා කියන දැන් වහන්සේගේ බණ අහලා මට වැටහුණා මිනිස් ලෝකේ පින් කර ගන්න පුළුවන්. එහෙනම් මං හිමාල වනයේට යන්න ඕන සාමස ප්‍රවිද්යෙන් ප්‍රවිදි වෙලා පින් කර ගන්න. හොඳයි පුතේ කියලා දෙන්නම ආවා. බෝසතාණන් වහන්සේත් ආවා. සාමස පිළිකර දුන්නා. ආලාර වෙලෙන්දා සාමස ප්‍රවිද්යෙන් ප්‍රවිදි වෙලා භාවනා කළා. කලකින් පස්සේ බලයක් නිවර උයනට ගිහිල්ලා බහුදෙන්ලා රජුගුවන්ගේ මාලිගාවට ගියා මේ සිංහපාතේ සජ්ජුරුවෝ දැකලා බොහොම පැහැදිලා බලා බිඳුවලා ඔබ වහන්සේගේ රූපේ බොහොම ලස්සනයි ඔබ යමක් තමක් ඇතිගෙන ඒ තරම් ධන සම්භාරයක් අතහැරලා මහණුනේ මොකද කියලා ඇහුවා ඉන්වා අපේ බෝසත් නාරජුරුවන්ගේ බණ ඇහුවා සාරණා තුනක් සාලා මත වැටුණා මිනිස් ලෝ වටිනාකම වැටුණා ඒ මොකද්ද කියලා ඇහුවා. අලාර අපේ ආලමේ මේ සංකපාලනම් ආරජ්‍යෝ ප්‍රකාශ කරනවා මනුෂ්‍ය ලෝකේ තමන් චින් කරන්න පුළුවන් සම් ඒක කරුණ. අනිත් එක මේ සබලගුවේ දසදාන වස්තු දාන දීමෙන් එතකොට මට වැටුණා කුසලේ සා විපාකේ දෙක අවබෝධ වුණා. කුසල් කරන්න පුළුවන් කන අවබෝධ වුණා. ඊළඟට මේ මනුෂ්‍ය ජීවිතේ බොහොම සුළු එකක්. එක සැරයි ජීවත් වෙන්නේ. ඒ නිසා මරණයට පෙර මම පින් කරන්න ඕනේ කියලා අදහස මේ ඇති වුණා. ඉතින් මේ උන්වහන්සේගෙන් බණ අහලා පැහැදිලා මං තාපස පැවිද්දෙන් පැවිදි වෙලා මේ ආවේ. එතන්දි බාග්ඥා සද්දුරෝ ප්‍රකාශ කරනවා. මේ ලෝකේ මේ ඥාවන්ත සත්පුරුෂයන් අද්දා හරි ජනාදී වශයෙන් ප්‍රකාශ කරනවා මේ බොහෝ දේ ගන්න බෞද්ධායේ බෞද්ධාන කිංචිනෝ බෞද්ධාන කිංචිනෝ බොහෝ කාරණා ගන්නා බෞද්ධතා බොහෝ උගත් සම්පන්න නුවණ කියන උදවිය ආශ්‍රය කරන්න ඕන අද්දා අවේකේ විතබ්බා සපඤ්ඤා ප්‍රඥාවදීන් බොහෝ උගත් බොහෝ කාරණා ධම් උතුමන් ආශ්‍රය කරන් โด න නාගන්ත සුත්වාන සුමන්තරාර මං උපවාසයේගේ ගුරුවරයාවන් ඒ මහා නාග රාජයාගේ ගුණ මත දැන් ආගන්ධ ලැබුණා ප්‍රතිපාක්ෂි පුරුණ උපවාසයේ දකගාංග මත ලැබුණා මතත් වැටුණා පින් කරගාංග ඒක මහරජ කාරණේ සත්‍යයි සත්පුරුෂේ සාත්‍රය කරන්න ඕන අද්දාහවේ සේවිතබ්බා තපඤ්ඤා බෞද්ධායේ බෞද්ධාන කිංචිනෝ යම ගංග පුළුවන් පොත් කියන ගහින් තමයි පොල් ගංග පුළුවන් පොත් කියන ගහින් තමයි පොත් ගංග පුළුවන් ඒ වාගේ ගුණඥානති සත්පුරුෂේ සාත්‍රයෙන් තමයි යමක් ජනිකන ගංග පුළුවන් ඒ නිසා මම අද ඔබ වහන්සේ දැක්කා ඔබ වහන්සේගේ ගුරුවරයා වන් ඒ සංකපාල නාරජුරුවන්ගේ තොරතුරු අහලා පැහැදිලා මතක් දැන් තී කරගන්න හිතක් පහළ වුණා. එතනදී ආලාර තාපසතුමා කිව්වා මහරජ තී කරගන්න ඕනේ. දැන් නාරජුරුවන්ගේ ගුණ ඔබට දැනගන්න ලැබුණා. මගෙන් බණ අහගන්න ලැබුණා පින්වල විපාක වැටුණා ඒ නිසා පින් කරගන්න ඕන මනුෂ්‍ය ලෝකේ තමයි පින් කරගන්න පුළුවන් ඉතින් අප ධම්මා සම්බුදු රජාණන් වහන්සේ ලෞතුරා බුදුබවට තනින වදාරලා දේශනා කරනවා මහණෙනි ආලාර දෙනදානම් සාරි පුත්‍රස්ස විරයානෝහි මගේ මරණයෙන් ගලවලාමට උපකාර කළ දෙලෙන්දා ආලාර දෙලෙන්දා දරියුත් තෙරුන් වහන්සේකි ඒ වාගේම බරණ රජුරුණං ආනන්දස්සගිරයෝහි මේ සංකපාල නාරදනං ලොක්තුරා බුදු මාම වේදයි කියා චතුස්සප්පාල ජාතක දේශනාව දේශනා කරවදාල් එතකොට දැන් මේ කාරණා වලින් අපට වටහා ගන්න පුළුවන් මනුෂ්‍ය ලෝකයේ වටිනාකම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා අරමුණු කරගෙන දැන් අපට පින් කරගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා දකින්න ලැබෙන්නේ මනුෂ්‍ය ලෝකේ උන්වහන්සේලා පිරිනිවන් පෑවාට පසු සාමීරික පාරිභෝගික උද්දේශික ඒ චෛත්‍ය අපට මේ බුදුපතේ බුදු මහරහතන් වහන්සේලා අරමුණු කරගෙන පින් කරන්න පුළුවන් ඒ ත්‍රිවිධ චෛත්‍ය දැන් අපට පවතිනවා. උන්වහන්සේලා පිරිනිවන් පෑවා කියලා කිසි අදුවක් නැහැ. උන්වහන්සේලා අනන්ත කාලයක් මුළුල්ලේ දාන ආදී පාරමිතා පුරමින් සකල ක්ලේශයන් ක්‍රමක්‍රමයෙන් කුණී කරමින් අරියන් මාර්ග ඥානේ පාල වෙනකොට සකල ක්ලේශයන් මුළුමනින් නැති කරලා චතු සත්‍ය අවබෝධයෙන් අග්‍ර අමාමහ නිවාන ධාතුව එනිසා සකල ක්ලේශයන් ප්‍රහීන කළ අනන්ත දීලාදී ගුණස්කන්ධයන්ගෙන් යුක්ත බුදුපතේ බුදුමහරහතන් වහන්සේලා අරමුණු කරගෙන කරනු ලබන මෙබඳු උදාර පූජා වලින් අනන්ත කලක් සතර අපා දුකින් මුදවන දෙව් මිනිස් සැප ලබා දෙන අමා මහ නිවන් දකින් අපමණ මහ පින් සංගරාවක් මහ පින් රාජියක්ත්පත් කරගන්න පුළුවන් වෙනවා එතමින් මේ පිළියල කර පිදෙන ප්‍රණීත ආහාර පූජාව අනන්ත ගුණ සම්පන්න සියලු බුදු පතේ බුදු මහරහතන් වහන්සේලා උදෙසා පූජා වේවා මේ කුසල බලයෙන් නිවන් දකින තුරු සතර අපායාදී දුකකට පත් නොවි පාප මිත්‍ර දේවණයක් නොලබා කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබී මිත්‍යා දෘෂ්ටික නොවි සම්‍යක් දෘෂ්ටි බව ලබා පස්සෞදස අකුසල් පංචානන්තරි කර්මාදියක් පිරිනෙකින්වත් සිදු නොවි සතකුසා දස පාරමිතා පංචා විඥා අච්ච සමාපatti නවමහා විදර්ශනා ඥානාදිය පාලකර ගැනීමේ ශක්තිය ලබමින් තම තමන් බලාපොරොත්තු වන බෝධි වලින් අග්‍ර අමා මහ නිවන් සම්පත් අත්පත් දේවා කියා ප්‍රාර්ථනා කරගෙන සාන්තිය පූජා පවත්වන්නේ ඒ මාගේ

කරුණා කරන සුඛ නම් වනසේ هنا වෙත්වා මේ සියලු දෙනාම සපතට පැමිණෙත්වා අප සියලු දෙනාටම නිවන් සම්පන්න ශාස්ත්‍රා ප්‍රවතු අසිතයන්න් වහන්සේ අතිපූජනීය මාහෝ සුමේද මහනිපාණ වහන්සේ විසිනි.